දෙසුම් 33කින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ තිරිගල නිස්සරණ වනසෙනසුනෙහිදී පවත්වන ලද්දේ දැනට දේවාලයේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා තස්ස භගවතු ආහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස ඒතං සන්තං ඒතං පනිසං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ සංහක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලුම උපතින් අතහැර දැමීම සංහාව ක්ෂය කිරීම නොයල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බානය කාර්යයටති සැලසුම් කළ දේශනා මාලාවේ දෙවැනි දේශනයයි අද කරන්ට සිදුවලා තිබෙන්නේ පසුගිය දවසේ අපි අර දේශනාව අවසාන හරියේදී කාරණයක් මතු කළා නිවනෙහි පරමාර්ථය කුමක්ද නිවන කුමක් සඳහාද කියන ප්‍රශ්නය නොගැලපෙන්නේ මක් නිසාද කියන එක ඒ කියන්නේ ශාසන භ්‍රමචර්යාව එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේම නිවන නිෂ්ඨාව කොටගෙන නිවන පරමාර්ථය කොටගෙන නිවනෙහිම බැසගෙන සිටින නිසා නිවන කුමක් සඳහාද නිවනේ ඇති පරමාර්ථය කුමක්ද කියන ප්‍රශ්නය නුසුදුසු ප්‍රශ්නයක් බව අපි කලින් දවසේ සාකච්ඡා කළා. අත්ත වශයෙන්ම සමහර තැන්වල නිවන හඳුන්වීමට යොදලා තිබෙනවා අනුත්තර Brahmacharya පරිෝසాన කියන වචනය පවා. නිතර දැක්වෙන පාඨයක් තමයි සූත්‍රවල ජස්සත්ථාය කුල පුත්තා සම්මදේවාගාරස්මාන ගාරියං පබ්බජಂತಿ තදනුත්තරං Brahmacharya පරියෝසානං දිත්තේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහාස කියන පාඨය යම් අර්ථයක් යම් කාරණයක් සඳහා යම් පරමාර්ථයක් සඳහා කුල පුත්‍රයෝ මැනවින් පිහිගෙන් නික්ම අනගාരിക වූ ඒ පැවිද්දට අතුළු වෙද්ද එම අර්ථය එම අනුත්තර වූ Brahmacharya පරිෝසාණයට Brahmacharya අවසාණයට dittu දැමීහිම මේ ජීවිතයේදීම සුඛීය අභිඥාවෙන් ඒ අපරිෝසාණය සාක්ෂාත් කරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන ඊට එළඹ වාසය කළා කියන එකයි මේ පාඩේ අදහස. මේ මේ විදිහට මේ Brahmacharyaව අවසාන වෙනකොට නිවන ලැබෙනවයි කියන එක ඒකට හේතුව මොකද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඍජු මාර්ගයක්. උජුකෝ නාම සෝමග්ගෝ අභයානාම සාදි සාදි වශයෙන් දැක්වෙනවා මේක මාර්ගයේ ඍජුයි යන දිශාව නිර්භයයි කියලා ඒ විදිහටත් සමහර තැන්වල දැක්වෙනවා විශේෂයෙන්ම හොඳ ගාථා ධර්මයක් සඳහන් වෙනවා සේඛස්ස සික්ඛමානස් උජු මග්ගානුසාරිනෝ කයස්මින් පඨමං ඥානං තතෝ අඤ්ඤා අනන්තරා කියලා ඉතිවුත්තක පාළි සඳහන් වෙනවා සේඛස්ස සික්ඛමානස්ස උජු මග්ගානුසාරිනෝ කයස්මින් පඨමං ඥානං තතෝ අඤ්ඤා අනන්තර ඍජු මාර්ගයට අනුව හැසිරෙන්නා වූ ඒ අනුව හික්මෙන්නා වූ ශෛක්ෂ පුද්ගලයාට කයස්මින් පඨමං ඥානං ඒ ආශ්‍රවක්ෂය පිළිබඳ ඥානය පළමුවෙන් නැති වෙනවා තතෝ අඤ්ඤා අනන්තරා ඊට අනතුරුවම අඤ්ඤානම් වූ ඒ අරහත් ඵලයෙන් නිර්වාණය පිළිබඳ ප්‍රත්‍යක්ෂ සහතිකය අර අපි කලින් දවසේ සහතිකය කියලා කිව්වා වගේ ප්‍රත්‍යක්ෂ අවබෝධය ලැබෙනවා. එතකොට මෙතනොත් අපට පේනවා මේ අනන්තරා කියන වචනේ ඉදලා තිබෙනවා. ආනන්තරික සමාධි කියලාත් කියනවා මේ අරහත් ඵල සමාධියට අනන්තරවම ලැබෙනවා කියන එකයි. එතකොට රහතන් වහන්සේ පිළිබඳව ඒ විදිහේ කිව්වත් ආනන්තරික වශයෙන් කෙනෙකුට ප්‍රශ්නයක් නගින්න පුළුවනි හැබැයි සෝවාන් පුද්ගලයා පිළිබඳව කොහොමද කියලා සාමාන්‍ය විශ්වාසෙ හැටියට සමහර කෙනෙක් හිතන හැටියට සෝවාන් පුද්ගලයා නිවන දකින්නේ හරියට අර වංගු සහිත පාරක එක වංගුවකින් හැරෙනකොට ඈතින් පේන පොඩි පහන් නිලියක් වගේ එහෙම නිවන අත්දැකීමක් කියලා සමහර විට හිතන්න ඉඩ තියෙනවා. නමුත් මේ ධර්මානුකූලව කල්පනා කරලා බලනවා නම් අර ආනන්තරික ධර්මතාව මේ ප්‍රථම මාර්ග ඥාණයට පවා පොදු දෙයක්. ඒක හොඳට දැක්කෙනවා දැන් සමහර විට සෝවාන් ඵලය ලබන පුද්ගලයා ඊටාම දිලින්දෙක් වෙන්න පුළුවනි නූගතෙක් වෙන්න පුළුවන් සත්‍යවරි දරුවෙක් වෙන්න පුළුවන් ඒ වගේම පළමුවරට ඒ ධර්ම ආසන කෙනෙක් වුණත් ඒ තැනත්තා සෝවාන් වුණාම පුදුමාන්දමේ උපපද මාලාවක් ඒ ධර්මයේ යෙදලා තිබෙනවා මහා ගොඩක් යෙදලා තිබෙනවා ditta dhammo patta dhammo viditta dhammo පරියෝගාල්හ ධම්මෝ තින්න විචිකිච්ඡෝ විගත කතං කතෝ වේසාරජ්ජප්පත්තෝ අපරප්පච්චයෝ සත්තු සාසනය කියලා විදිහට දිග උපපද මාලාවක් යොදලා තිබෙනවා. එතන එතකොට දිඨ ධම්මෝ කිය සඳහන් වෙනවා නිර්වාණ ධර්මයේ දුටුවා. සමහරු හිතන්න පුළුවන් සමහරට නිර්වාණ ධර්මයේ දුටුවා කියන්නේ අර දැන් ඒ විදිහටම විග්‍රහ කරනවා නම් දැන් රතන සූත්‍රය එහෙම තියෙනවා සහවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ කියලා ඒ ප්‍රථම මාර්ග ඥානින් නිදර්ශනය ලැබෙනවත් එක්කම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ඒ සංයෝජන ධර්ම තුන ප්‍රහීන වෙනවා කියලා සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේක නිවන දාන්තමින් දැක්ක නිසා මෙහෙම වෙනවා කියලා. නමුත් මේ පාඨයෙන් පේනවා දිට්ඨ ධම්ම පමණක් නෙවෙයි. නිවන දුටුවා පමණක් නෙවෙයි. පත්ත ධම්මෝ නිවනට පැමිණියා. ඒ පමණකුත් නෙවෙයි. විදිත ධම්මෝ නිවන තේරුම් ගත්තා. පරියෝගාල ධම්මෝ නිවනට බැසගත්තා. නිවනට කිමිත ගත්තා. ඒ අනුවම ඊළඟට තවත් වචන කීපයක් කියදෙනවා. තින්න විචිකිච්ඡෝ දෙගිඩියාවෙන් ඊතර වුණා. විගත කතංකතෝ සැකය පහ වුණා. සැකය දුරු කරගත්තා. වේසාරජ්ජප්පතෝ විශාරද භාවයට පැමිණියා. අපරප්පච්චයෝ සත්තු ශාසනේ මේ ශාස්ත්‍ර ශාසනයේ වෙන ගුරු උපදේශයක් නැතුව පවා සමහර විට ගුරු උපදේශයක් නම් ඉක්මන් කරගන්න පුළුවන්. එහෙම නැති වුණත් ඒ මාර්ගයෙන් නිවන් දකින්න පුළුවන් ඒ මාර්ගය ලැබු පුද්ගලයෙකුට කියන ගියේ පද රාශියක් එතන ඇදිලා තිබෙනවා. මෙයින් අපට පේනවා අර ප්‍රථම මාර්ග ඥානයේදී ඒ ලබන ප්‍රත්‍යක්ෂය පවා අර ඈතින් දකින නිවන් නිමිත්ත එහෙම නිමිත්ත කරගත්තු දෙයක් නෙවෙයි මේක. නිවනට පැමිණීමක්, බැස ගැනීමක්. උපමාවක් වශයෙන් කියනවා නම් ඉතිහාස ප්‍රවෘත්තියකට සම්බන්ධ ජනප්‍රවාදයක් තිබෙනවා. ගජබා රජුරුවන් දඹදිව ආක්‍රමණය කරන අවස්ථාවේදී නීල මහා යෝධයා යගදාවක් අරගෙන යගදා ප්‍රහාරයෙන් මුහුදුදිය දෙබෑ කරලා ඒ යන මාර්ගය පෑදුවා කියලා. එතකොට මේ නිල මහ යෝධයාගේ යගදා ප්‍රහාරය වගේ එකක් තමයි අලෝකෝත්තර මාර්ගය, අලෝකෝත්තර මාර්ග චිත්තය. ඒකේ තරම්ම ප්‍රබලයි. ඒ පළමුවෙනිවර යගදා ප්‍රහාරය ගහනකොටමත් අර මුහුදුදිය දෙබෑ වෙලා මුහුදුපත්ල පේනවා. ඒකයි ඒ පුද්ගලයා ඒ මුහුදුපත්ල දුටුවා. මුහුදුපත්ලට පැමිණියා යගදාව එතෙන්ටම පැමිණියා. ඒකට කිමිද ගත්තා වගේ. අන්න එහෙම තත්වයක් මෙතන අපිට හිතා ගන්න තිබෙන්නේ. අර යගදා ප්‍රහයෙන් මුහුදු තිය දෙපෑ කරනවා වගේ තමයි මේ ආශ්‍රවයන්. ආශ්‍රවයන් මේ ගලාගෙන යන ස්වභාවයක් තිබෙනවා. නමුත් ඒ මාර්ගජිත්තේ කොයිතරම් බලවත්ද කියතොත් මොහොතකට දකින්නවා නිවන. ඒ කියන්නේ මොහොතකට ඒ සංස්කාර, ඒ තෘෂ්ණාවේ දෙබෑ කරගෙන සංස්කාර දෙබෑ කරගෙන සංස්කාර නිරෝධය දකින්නවා. මේ කාරණය දැන් මේ අපි උපමාවකින් කිව්වේ මේ උපමාවට කිට්ටු කරන්න පුළුවන් ධම්මපද ගාථාවකුත් තිබෙනවා. චින්දසෝතං පරක්කම්ම කාමේ පනුද බ්‍රාහ්මන සංඛාරාණං khයං යත්වා අකතං ඤූසි බ්‍රාහ්මන චින්දසෝතං පරක්කම්ම කාමේ පනුද බ්‍රාහ්මන බ්‍රාහ්මණය මේ කෙලෙස් සඳ වතුර තෘෂ්ණාන මෙති සඳ වතුර ඉදිරියට පැනලා පරාක්‍රමයෙන් යුක්තව ඒ කපහරින්න කාමේ පනුද බ්‍රාහ්මන ඒ කාමයන් දුරු කරන්න සංඛාරාණං කයං යත්වා සංස්කාරයන්ගේ ක්ෂය වීම දැනගෙන අකතඤ්ඤෝසි බ්‍රාහ්මණ බ්‍රාහ්මණය ඔබ අකතය අකතනම් වූ අසංඛතනම් වූ ඒ தත්වය දැනගත්තු කෙනෙක් වෙන්න මේ ගාථාවෙන් ඉතින් හොඳටම පැහැදිලි වෙනවා මේ මාර්ග ඥාණයෙන් කරන්නේ කුමක්ද කියලා අර විදියට ඉදිරියට පැනලා ඒ ඡණ්ඩපතුර පහර කපන්නා වගේ මේ සංස්කාර මේ තෘෂ්ණාවෙන් බැඳිලා තිබෙන මේ සංස්කාර සමූහය මේ කෙලෙස් කොට ඒ මොහොතකට කපා හරිනවා. එහෙම කපා හැරියාම තේරුම් ගන්නවා සංඛාරාණං කයං යත්වා සංස්කාරයන් ක්ෂය කරන්න පුළුවන් කියන ප්‍රත්‍යක්ෂ අවබෝධය ලැබෙනවා. ඒ මොහොතට සංස්කාරයන් ඒ අර යගදාවෙන් ඉවත් වුණා වගේ දෙබෑ වුණා වගේ ඈත් වෙනවා. අසංකත මුහුදුපත්ත දකින්නවා. අකත කියලා කියන්නේ අසංකත කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ සංස්කාරයන්ගෙන් තොර වූ ඒ මුහුදුපත්ත මොහොතකට දුටුවා. ඒ යගදාව සුවාට පස්සේ ආයි ගලාගෙන එනවා. නමුත් අර දිඨාසව කියලා කියන්නේ එක් ආශ්‍රව පක්ෂයක් තවත් නොඉන්නම යනවා. ඒ ක්ෂණයෙන් රහත් වුණු මහා ප්‍රඥයින් වහන්සේලා බාහ්‍ය වැනි මහරහතන් වහන්සේලා මොකද කළේ? බුදු පියාණන් වහන්සේගේ මේ දේශනාව අවසන් වෙනවත් එක්කම එක පිට එක යගදා ප්‍රහාර හතරක් ගහලා සම්පූර්ණයෙන්ම ආශ්‍රවයන් ගලාවෙම නතර කළා. අන්නේ ආශ්‍රවක්ෂ ඒ தത്വයට සම්පූර්ණයෙන්ම පැමිණියා. එහෙම නැති පුද්ගලයා අර මාර්ග චිත්තයම පිහිට කරගෙන අර යගදාම පිහිට කරගෙන අකත අසංකත தത്വය දකිනවා. එතකොට මෙතනත් අපිට පේනවා මේ අසංඛත අකත ආදී දේවල් මේ මාර ඈත තියෙන නිමිත්තක් හැටියට නිවන් පුද්ගලයා නිවන් දකින පුද්ගලයා දකින එහෙම නැත්නම් අල්ලගන්න. දැන් මේ නිමිති අනුව මේ හිතන හිතීම බොහෝ දුරට මේ භාෂාව ව්‍යවහාරයේ ලක්ෂණයක්. ඒක බොහොම අවස්ථාවල අපිට ඉවත් කරන්න බැරි විදියට මේ කෙලෙස් සහිත ලෝකයාගේ ව්‍යවහාරයටයි භාෂාව සකස් වෙලා තියෙන්නේ. ඒක නිසා මේ භාෂාවේ එක ලක්ෂණයක් තමයි ග්‍රාහක ග්‍රාහක ભેදය. ග්‍රාහක ග්‍රාහක ભેදය කියලා කියන්නේ මේ භාෂාවේ තිබෙනවා මේ අල්ලගන්න දෙයක්ත් තිබෙනවා අල්ලගන්න කෙනෙකුත් ඉන්නවා. අන්න එහෙම ව්‍යවහාරයක් තිබෙනවා. විශේෂ විශේෂ කියලා කියනවා. කර්තෘ කර්ම කොයි විදියට බැලුවත් භාෂා ව්‍යවහාරයේ කරන කෙනෙක් ඉන්නවා. කරන දෙයක් තිබෙනවා. අල්ලගන්න දෙයක් තිබෙනවා. අල්ලගන්න කෙනෙක් තිබෙනවා. ওই විදිහේ ස්වභාවයක් තිබෙනවා මේ භාෂාව. ඒක නිසාම අපට සාමාන්‍ය ව්‍යවහාරයක් වශයෙන් වළක්වන්න බැරි විදියට කියන්න සිද්ධ වෙනවා මම නිවන් දකින්න කැමති නිවන ලබා ගන්න කැමති කියලා ওই විදියට ලැබීමක් ලබාගත් දෙයක් හැටියට ওই විදියට ප්‍රකාශයක් කොට කතා කරන්න සිද්ධ වෙනවා බුදු පියාණන් වහන්සේ සමහර අවස්ථාවල් වල මතක් කරලා දෙනවා මේ ව්‍යවහාරය මේක ව්‍යවහාර මාත්‍රයක් පමණයි මේක දැඩිව ගත යුතු දෙයක් නොවේ කියලා. සමහර විට අර සමහර පිළිතුරු තියෙනවා අර ගත් කටටම කියනවා වගේ. අන්න එහෙම පිළිතුරු දෙන තැනක් තියෙන හමු වෙනවා සංයුත් සංගයේ සංඝාතික වර්ගයේ කකුද්ද නැමැති දේව පුත්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා නන්දසි සමන මහාන සතුටු වන්නේහිද මහාන ඔබ සතුටු වන්නේහිද බුදු පියාණන් වහන්සේට දෙන පිළිතුරු කිං ලද්ධාවසෝ කුමක් ලබා ගත්තටද ඊළඟට අහනවා මේ දේව පුත්‍රයා තේනහි සමන සෝචසි එහෙනම් මහන ඔබ දුක්වන්නේද කිං ජීතවසු කුමද්ද රත්නී නැති උනි තේනහි සමන නේව නන්දසි නසෝචති හොඳයි එහෙමනම් මහන ඔබ සතුටුවන්නේත් නැත දුක්වන්නේත් නැත එසේ රත්නී කියලා එහෙමයි රත්නී කියලා පිළිතුරු දෙනවා මේ විදිහට බලනකොට අන්තිමට නිවන් ලබනවා කියලා අපි කිව්වට මොකද බලනකොට ලබාගත්තු දේකුත් නැහැ නැති වුණු දේකුත් නැහැ. ওই විදිහේ තත්ත්වයක් තියෙනවා. නැති වුණා නම් නැති වුණේ යමක් ඇතයි කියලා හිතාගත්තු අවිද්‍යාවකුත් තව මදිය කියලා හිතාගත්තු තණ්හාව. ඔච්චරයි නැති වුණේ. මේ අදහස අපිට තවත් මතු කරගන්න පුළුවන්. දැන් නිවන හැඳින්වීමට නොයෙකුත් අර අකතා සංඛත නිබ්බාන ආදී මේ මහා පද රාශියක් අපි එදා කිව්වා පද 33ක්ම එකතු වෙලා තිබෙනවා කියලා එක ලේඛනයක එයින් එකක් තමයි ඔය දීපං කියන එක දීප කියලා කියන්නේ දිවයින එතකොට නිවන දිවයිනක් කිව්වහම අපිට හිතනවා මේක ඇත්ත වශයෙන්ම මේ දිවයිනක් මොහොම ලස්සන දූපතක් වෙන්න පුළුවන් කියලා මේ අදහසට අනුව අපි සමහර විට මේක දැඩිව ගා ගන්නවා අනිකුත් බ්‍රහ්ම ලෝක අනිකුත් ලෝක වගේ යම්කිසි භව තත්වයක් කියලා නමුත් මේකටත් හොඳ පිළිතුරක් බුදු පියාණන් වහන්සේ දීපු තැන අපට හමු වෙනවා සුත්ත නිපාතේ පාරායන වග්ගයේ. කප්ප කියන ඒ බ්‍රාහ්මණ මානවකයා බාවාරි බ්‍රාහ්මණයාගේ ගෝලයා බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලා හිටිනවා බොහොම ලස්සන ගාථාවකින් මජ්ජේ සරස්මින් තිට්ඨතං ඕකේ ජාතේ මහ භයේ ජරාමච්චු පරේතානං දීපං පබ්‍රූහි මාරිස කියලා ඒ ආදි වශයෙන් ඒ කියන්නේ මජ්ජේ සරස්මින් තිට්ඨතං ඕකේ ජාතේ මහ භයේ මහත් භයානක ගංගතුර ගලාගෙන එද්දී විලක් මැද සිටින ජනයාට දිවිනක් කියන්න වගේ මේ ජරාවෙන් මරණයෙන් පෙළෙන්නා වූ ජරා මරණ දෙකට බයි පීඩිතව සිටිනා වූ මේ ලෝකයාට දිවිනක් කියනු මැන නිදුකාණෙන් කියලා ওই විදියට බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා බුදු පියාණන් වහන්සේ ඊට දෙන පිළිතුර මජ්ජේ සරස්මී තිට්ඨතං ඕඝේ ජාතේ මහභයේ ජරා මච්චු පරේතාණං දීපං පබ්‍රූමි කප්පතේ මම නුඹට කියනවා ඒ දිවයින කුමක්ද කියලා මෙන්න මේකයි දිවයින අකිංචනං අනාදානං ඒතං දීපං අනාපරං නිබ්බාන මිතිනං භූමි ජරා මච්චු පරික්ඛයං අකිංචනං කියන්නේ කිසිවක් අයිති නැති බව කිසිවක් අයිති නැති බව අනාදානං කියන්නේ කිසිවක් අල්ලගත්තේ නැති බව අකිංචනං අනාදානං ඒතං දීපං අනාපරං මෙන්න මේකයි දිවයින වෙන එකක් නෙවෙයි එතකොට කිසිවක් අයිති නැති බවත් කිසිවක් අල්ලගත්තේ නැති බවත් කියන එක තමයි මේ දිවයින කියන්නේ ඒතං දීපං අනාපරං ඒකට මම කියනවා නිබ්බාන මිති පබ්බ්‍රූමි මම ඒකට කියනවා නිවන කියලා නිබ්බාන මිති පබ්බ්‍රූමි ජරා මච්චු පරික්ඛය ජරාව සහ මරණය විනාශ කරන නැති කරන తත්වය ඒකයි එතන මේනොත් අපිට පේනවා එතකොට මේ අකත අසංඛත ඒ වගේම සබ්බ සංඛාර සමත ආදී පද ඇත්ත වශයෙන්ම මේ නිවනට යොදාපු ගැළපෙන උපපද සමූහයක්. එයින් අන්‍ය වූ වෙන ගුඪ ධර්මයක් නොවේ නිවන. වෙන ඈත තියෙන නිමිත්තක් වගේ දෙයක් නොවේ කියන එකයි. එතකොට මේ විදිහේ මේ සමහර විට හිතන්න පුළුවන් මේ සංඛතය එක පැත්තකට දමලා අසංඛතය අනිත් පැත්තට දමලා නිවන පිළිබඳ විග්‍රහවලට සමහර කෙනෙක් බහිනවා. එතෙන් සංඛතය අනිත්‍යයි. අසංඛත ධාතු නම් වූ නිබ්බාණය ඒ වචනේ හැටි බලලා දැන් සංඛතය අනිත්‍ය නම් අසංඛතය නිට්ටය වෙන්න ඕන. ඒ විදිහට හිතලා අසංඛතය නිට්ටයයි කියනවා. එතකොට සංඛතය දුකයි. අසංඛතය සැප වෙන්න ඕන සුඛ. ඊළඟට ওই විදිහට කියාගෙන ගිහිල්ලා සංඛතය අනාත්මයි. එතකොට තමයි ඔන්න ටිකක් අමාරුයි වැටෙන්නේ අසංකතය ආත්මයි කියලා කියන්න වෙනවා. ඉතින් එතෙන්දී සමහර විට මේ නිවන මනාහි ප්‍රත්‍යක්ෂ කරගත් ධර්මයක් කියලා සමහරට නිහඬ වෙන්නත් සිද්ධ වෙනවා. ওই විදි තත්වයකටපත් වෙන්නේ ඇත්ත වශයෙන්ම මේකට මෙහි රහස තිබෙන්නේ පටිච්ච සමුප්පාද ධර්මය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැතිකමයි. ඒක නිසා අපට යම් කිසි දෙයක් කියන්න සිද්ධ වෙනවා පටිච්ච සමුප්පාද ධර්මය පිළිබඳව. රසායන බෙහෙතක් ගන්න වුණත් පළමුවෙන්ම විරේකයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මෙන්න මේ ධර්මයේ පිළිබඳ මේ ගැඹුරු ඒ නිර්වාණය පිළිබඳ ගැඹුරු සූත්‍ර දේශනාවලට ලං වෙන්න කලින් බොහොම හුඟක් මගේලි කිරීමට සිද්ධ වෙන සිදෙනවා. ඒක නිසා පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව අපි ඊළඟට යමක් කියන්න බලාපොරොත්තු වෙනවා. මැදුම් සංගී අරිය පරියේෂණ සූත්‍රයේ දැක්වෙන හැටියට බුදු පියාණන් වහන්සේ ඒ සම්බෝධිය ලබා ගත්තට පස්සේ පළමුවෙන්ම වගේ මේ ධර්ම ගැඹීරතාව ගැන කල්පනා කරලා බලලා ධර්මය දේශනා කිරීමට අල්පෝත්සාහී වුණ බව සඳහන් වෙනවා. එතෙන්දී කාරණා දෙකක්, තැන් දෙකක් ගැඹුරු හැටියට බුදු පියාණන් වහන්සේට වැටහි ගියා, පෙනී ගියා. දුද්දසං ඉදං ඨාණං යදිදං ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදෝ මේ එක තැනක් තමයි එක කාරණයක් තමයි ඉදප්පච්චේතා කියලා කියන මේ පටිච්ච සමුප්පාදය දුද්දසං දැකීම තේරුම් ගැනීම ඉතාමත්ම අපහසුයි. දෙවෙනි කාරණේ ඉදම්පි කෝඨානං දුද්දසං යදිදං සබ්බ සංඛාර සමුද්ධෝ සබ්බූපදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං මෙන්න මෙතනත් මේ කාරණයක් දැකීම අපහසුයි තේරුම් ගැනීම අපහසුයි කුමක්ද සබ්බ සංඛාර සමතෝ සියලු සංස්කාරයන්ගේ සමනය කිරීම සබ්බූපදීපටි නිස්සග්ගෝ සියලු උපදීන් අතහැරීම තණ්හක්ඛයෝ තෘෂ්ණාව ක්ෂය කිරීම විරාගය නිරෝධය නිබ්බාන කියන මෙන්න මේ නිවාන තත්වයක් මේකත් දැකීම අපහසුයි. ඉතින් මෙතනින් පෙන්නනවා අපට මේ පටිච්ච සමුප්පාදය හැඳින්වීමට යම් වචනයක් යොදනවා නම් ඒකටම ලං කර හැකි වචනයක් යොදනවා නම් ඉතාමත්ම ගැළපෙන වචනයක් තමයි මේ ඉදප්පච්චේතාව කියලා බුදු පියාණන් වහන්සේ එතන ඉදප්පච්චේතාව නම් හඳුන්වලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ ප්‍රතිත් සමුප්පාද ධර්මයේ මූල ධර්මයේ මූල න්‍යාය ආර්ය න්‍යාය තමයි මේ ඉදප්පච්චේතාව. මේක මොකක්ද කියලා අපි තේරුම් ගන්න ඊළඟට පටිච්චසමුප්පාද ධර්මය ගැන ඒක මොකක්ද කියලා ටිකක් අපි විමසලා බලමු. බොහෝ තැන්වල සඳහන් වෙනවා මේ අහවල් සූත්‍රය කියලා කිය යුතු නැත්තරමට බහුධාතුකාදී ඒ සූත්‍රවලත් ওই උදාන පාළිය කොතනත් පටිච්චසමුප්පාදය දක්වන ආකාරය මෙන්න මේ විදියයි.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 දැක්වෙන්නේ දැන් මෙතන අර ඉමස්මෙන් සති ඉදං හෝති කියලා කිව්වේ අපි සිංහලට නැඟුවොත් මේක එක්තරා මූල સિદ્ધාන්තයක් වගේ තියෙන්නේ ඉමස්මින් සති ඉදං හෝති මේ ඇතිකල්හි මෙය වෙයි ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති මෙය හට ගැනීමෙන් මෙහි ඉපදීමෙන් කියන එක වගේ මෙහි හට ගැනීමෙන් මෙය හටගනි ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං නහෝති මෙය නැති කල්හි මෙයද නැත මෙය නැති වෙයි ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වෙයි මෙතන හරියට අර වීජ ගණිතමය સિદ્ધාන්තයක් වගේ ඒ විදිහට දක්වලා තියෙනවා නමුත් ඊළඟට කියනවා යදිදං යදිදං කියලා කියන එකෙන් හැඟෙනවා අර මුලින් දක්වේ સિદ્ધාන්තයයි ඊළඟට දක්වන්නේ ඒකට නිදර්ශනයි ඒ නිදර්ශන තමයි ඉතින් අර අවිජ්ජාපච්චය සංඛාරාදී ඒ ද්වාදසංගය අංග 12 මේ අංග 12 එහෙම දක්වාට මොකද ඇත්ත වශයෙන්ම මෙතන સિદ્ધාන්තයේ ඊටාත්ම වැදගත් එක තමයි මෙන්න මේ අර ඉමස්මින් සති ආදී වශයෙන් මුලින් දක්වූ ඒ පද හතර මේ බව හුඟක් හුඟක්ම පැහැදිලි වෙන තැනක් තිබෙනවා සංයුත් සංගයේ නිදාන වර්ගයේ බුදු පියාණන් වහන්සේම ඒ ප්‍රශ්නය නැගලා පිළිතුරු දෙනවා පටිච්ච සමුප්පාදංච වෝ භික්කවේ දේසිස්සාමි පටිච්ච සමුප්පන්නේච ධම්මේ මහණෙනි මම නුඹලාට පටිච්ච සමුප්පාදයක් දේශනා කරනවා ප්‍රතිත්‍ය සමුප්පන්න ධර්මයනුත් දේශනා කරනවා කිලෝ විදිහට පටන්ගෙන මෙතන වෙනසක් පෙන්වන්න කරනවා එතකොට පටිච්ච සමුප්පාදයක් පටිච්ච සමුප්පන්න ධර්ම ඒ කියන්නේ ප්‍රතිත්‍ය සමුප්පන්න සමුප්පාදය අනුව හටගත්තු ධර්ම කියන එකයි එතකොට පටිච්ච සමුප්පාදය තෝරන්නේ අර මේ 12න්ම අග කෙලවරේ තිබෙන අංග දෙකක් ඉදිරියට ගන්නවා. ජාතිපච්චා භික්කවේ ජරා මරණ. උපාදා තථාගතානං අනුප්පාදාවා තථාගතානං තිතාව සා ධාතු ධම්මච්චිතතා ධම්මනියාමතා ඉදප්පච්චේත. තව එක දිගට යනවා අපට ඕන කරන ටික. එතකොට ජාතිපච්චයා භික්කවේ ජරා මරණ. මහණෙනි ජරා මරණය ජාතිය ප්‍රත්‍ය කරගත් දෙයක්. ජාතිය ප්‍රත්‍ය කරගත් දෙයක් ජරා මරණය. උප්පාදාවා තථාගතානං අනුප්පාදාවා තථාගතානං තථාගතයන් වහන්සේලාගේ පහළවීම වූයේ හෝ වූයේ හෝ වේවා නුහුයේ හෝ වේවා ධිතාවසා ධාතු ඒ ධාතුව ඒ ධර්ම ධාතුව ඒ ධර්ම ස්වභාවය ඒ අන්දමින්ම පවතිනවා ධාතු ධම්මඨිතතා ධම්ම ස්ථිතිය කියලා දක්වනවා ධම්ම නියාමතාව ඉදප්පච්චේතා මේ ඉදප්පච්චේතා කියන ධර්මතාව. එතකොට මේ අංග දෙකක්ම වුණත් ඇති අර සිද්ධාන්තයේ තේරුම් ගන්න. මේ කාරණේ අටුවාවේදී එහෙම ඒක තරම් සැලකිල්ලට ගත්තේ නැති බව පේනවා. අර ඉමේ සංපත්තිය ඉදප්පත්තිය ආදී තේරීම් වලින්. ඒ කියන්නේ මේක සාමූහික අර්ථයකින් අරගන්නවා. නමුත් මෙතන තියෙන මේ අංග දෙකකින් උනත් පෙන්눔 කරන්න පුළුවන් නිසා තමයි අර පටිච්චසමුපාදයට මේ මේ දෙකට පස්සෙන් බුදු පියාණන් වහන්සේ බදාලනවා මේකයි පටිච්චසමුපාදය කියලා. ඊළඟට ප්‍රකාශ කරනවා කතමේච භික්කවේ පටිච්චසමුප්පන්නා ධම්මා. ඒකට ඉතින් දක්වන්නේ ජරා මරණම් භික්කවේ අනිච්ඡං සංඛතං පටිච්චසමුප්පන්නං කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං මහණෙනි ජරා මරණය මේ අද තියෙන එක අංගයක් අරගෙන ප්‍රකාශ කරනවා මෙය අනිච්චං සංඛතං පටිච්ච සමුප්පන්න ජරා මරණ කියන එක අනිත්‍ය දෙයක් සංඛත සකස් කරන ලද දෙයක් අනිච්චං සංඛතං පටිච්ච සමුප්පන්නං හේතු ප්‍රත්‍යයන්ගෙන් ඉපන්නා වූ දෙයක් පටිච්ච සමුප්පන්න කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං ඒ ජරා මරණය ක්ෂය වීමේ ස්වභාවය ඇති දෙයක් වය ධම්මං ගෙවි යාමේ ස්වභාවය ඇති දෙයක් විරාග ධම්මං සාමාන්‍ය අදහස නොයල්ම කියන එකයි ඊට වඩා මෙතෙන්දී සමහර සූත්‍රවල එදිලා තියෙන අවිජ්ජා විරාගා පීතියා විරාගා ආදී තැන්වල ප්‍රධාන අර්ථයට වඩා එතන ගන්න තියෙන්නේ අර දැන් සායමක් මැකිල යාම වගේ පාටක් මැකිල යාම වගේ කියන අර්ථයක් උත් දෙනවා ඒ විදිහට ගන්නත් පුළුවන් කොහොම නමුත් ජරා මරණයේ අපි හිතමු ජරා මරණයේ පාට මැකිල යනවා වගේ එහෙම එකක් විරාග ධම්මං නිරෝධ ධම්මං මේ ජරා මරණය නිරුද්ධ වීමේ ස්වභාවය ඇති දෙයක් කය ධම්මං වය ධම්මං නිරෝධ ධම්මං ওই විදිහට ඒකාංගයක් ගැන දක්වනවා විරාග ධම්මං නිරෝධ ධම්මං ඊළඟට ಜಾති පිළිබඳවත් ඒ විදිහට කියනවා ಜಾතියත් ඒ විදිහමයි අර කියාපු අංග ලක්ෂණ වලින් යුක්තයි ওই විදිහට අවිද්‍යාව දක්වාම ඒ එක එකාංගයක් පටිච්චසමුප්පන්න වශයෙන් බුදු පියාණන් වහන්සේ දක්වනවා එතකොට මේ එක එකාංගයක්ම මේතන මේ පටිච්චසමුප්පන්න වශයෙන් දැක්වීම මේක ගැනත් ටිකක් කල්පනාකාරී විය යුතුව තිබෙනවා මේක ටිකක් අමුත්තක් පෙනෙනවා මේ කියා මේතන මේ ජරා මරණය මේක අනිත්‍ය කියලා ප්‍රකාශ කළේ මක් නිසාද? අනිත්‍යං සංඛතං. මේක එක්තරා විදිහක සකස් කරගත්තු දෙයක් සංඛතං. පටිච්ච සමුප්පන්න ප්‍රතිච්ච සමුප්පන්න දෙයක්. මේක ක්ෂය වෙනවා. දැන් ජරාව කියන කියන බලනකොට ක්ෂය වීමක්. නමුත් ජරා මරණයත් ක්ෂය වෙන්න පුළුවන්, ගෙවිල යන්න පුළුවන්. ඒ විදිහේ දෙයක් මෙතන දක්වනවා. ඒ වගේම ජාතිය ගැනත් එහෙම විදිහට කියන. එතකොට මේ පදවල අමුත්තක් බැලු බැලමට පේනවා. දැන් අර ඉස්සෙල්ලා පටිච්චසමුප්පාද ඉදප්පච්චිතා පිළිබඳ ඒ සිද්ධාන්තයේ සඳහන් වෙනවා මේ විදිහ කියමනා. අපි ඉමස්මින් සති ඉදං හෝති කියන මේ බීජ ගණිතමය වගේ තියෙන පෙනෙන සිද්ධාන්තයට අපි ඇතුල් කරොත් අර අංග දෙක ඒ කියන්නේ ජාතිය ජරා මරණයත් ඇතුල් කළොත් මේ විදිහට අපිට කියන්න සිද්ධ වෙනවා ඉමස්මින් සති ඉදං හෝති කියනවා වෙනුවට ජාතිය සති ජරා මරණං හෝති. ජාතියා උප්පාදා ජරා මරණං උප්පජ්ජති. ජාතියා අසති ජරා මරණං නොහෝති. ජාතියා නිරෝධා ජරා මරණං නිරුද්ධති. ඔය විදිහට කියන්න සිද්ධ වෙනවා. එතකොට බැලුව බැලමුට එක සිංහලට නංගුවත් ටිකක් අමුත්තක් පේනවා. උපත කියලායි දැන් ජාති කියන එක ජාති කියන වචනේ සාමාන්‍යයෙන් තෝරන්නේ. ජාතියා සති ජරා මරණං හෝති. උපත ඇති කල්හි මරණය වෙයි. උපතෙහි ඉපදීමෙන් උපතේ ඉපති ඉපදීමෙන් එහෙම නැත්නම් උපතේ හට ගැනීමෙන් ජරා මරණයද හට ගැනීම. උපත නැති කල්ලි ජරා මරණය නොවේ. උපතෙහි නිරුද්ධ වීමෙන් ජරා මරණය නිරුද්ධ වේ. මේ ජාති ජරා මරණ දෙක ඒ අංග දෙක ගැන කල්පනා කරලා බැලුවත් මෙතන මේ යෙදුණු ආකාරයෙන් සාමාන්‍යයෙන් කල්පනාකාරී වියුතු තත්වයක් තිබෙනවා. මේ જાතිය මේ එහෙම නැත්නම් උපත උපදින්නේ කොහොමද? මෙතන උපත උපදිනවා වගේ මේ කියන හැටියට. ඒ වගේම ජරා මරණය මැරිලා යනවා. ජරා මරණේ පහට සේදිලා යනවා. එහෙම ගතකුත් ගතියකුත් තිබෙනවා. මේක වෙන්නේ කොහොමද කියන එකට පිළිතුරු අපි ඊළඟට ඉදිරියට එන දේශනාවලදී ටික ටික හෙළි වෙන්නත් පුළුවනි සමහර විට. ප්‍රධාන වශයෙන්ම අපි මෙතෙන්දී ඉදිරියට ගනිමු දීඝනිකායේ මහා නිදාන සූත්‍රයේ තිබෙන පටිච්චසමුප්පාද විග්‍රහය එන එක්තරා ඡේදයක්. බුදු පියාණන් වහන්සේ වදාරනවා එත්තාවතාකෝ ආනන්ද ජායේතවා ජීයේතවා නීයේතවා චවේතවා uppajjේතවා එත්තාවතා අධිවචනපතෝ එත්තාවතා නිරුත්තිපතෝ එත්තාවතා පඤ්ඤත්තිපතෝ එත්තාවතා පඤ්ඤාචරං එත්තාවතා වට්ටං වට්ටති ඉත්තත්තං පඤ්ඤාපනාය යදිදං නාම රූපං සහ විඥානීන කියලා මේ විදිහේ ඡේදයක් සඳහන් වෙනවා ඊතාවතා කෝ ආනන්ද ජායේතවා ජීයේතවා මීයේතවා ආනන්දය මෙතකින්ම කෙනෙක් උපදිනේ වෙයි දිරන්නේ වෙයි මැරෙන්නේ වෙයි චුතවන්නේ වෙයි යලි උපදිනේ වෙයි පජ්ජේතවා ඊතාවතා අදිවචනපතෝ මෙතකින්ම මේ තාක් දුරට අධිවචන මාර්ගයක් වෙයි. ඊතාවතා නිරුක්තිපතෝ මේ තාක් දුරට නිරුක්ති මාර්ගය වෙයි. එත්තාවතා පඤ්ඤාත්තිපතෝ මේ තාද්දුරට ප්‍රඥප්ති මාර්ගය වෙයි. එත්තාවතා පඤ්ඤාවචරං මේ තාද්දුරට ප්‍රඥාවෙහි බැස ගැනීමක් වෙයි. එත්තාවතා වට්ටං වට්ටති ඉත්තත්තං පඤ්ඤාපනාය. ඉත්තත්වයක් පෙන්눔 කිරීම සඳහා මේ සංසාර වට්ටය සංසාර නැමැති මේ දියසුලිය මෙතෙක් දුරට කලකැවෙනවාය. මේ ඉත්තත් කියන වචනය දැනට අපි විග්‍රහ කරන්නේ ඒකත් ඉදිරියේදී ටික ටික ටික ඒ වචනේ අර්ථයත් ලිහිලා යන්න පුළුවනි. දැනට අපි හිතා ගන්න තියෙන්නේ මෙතෙක් දුරට එත්තවතා වට්ටම් වට්ටති ඉත්තත්තං පඤ්ඤාපනාය. මේ තාක් දුරට මේ ඉත්තත්වයක් පින්නම් කිරීම සඳහා සංසාර දියසුලිය කරකැවේ. කොතෙක් දුරට කියන එක තාම කියුනේ නැහැ. ඕන ඒක අදටයි කියවෙන්නේ. ඒක බුද්ධ දේශනා ආශායිදී සමහර ලක්ෂණයක්. යදිදං නාම රූපං සහ විඥානේන. එනම් නාම රූපය විඥාන සහිත වූ කල්හි මීට අමතරව වචන කීපෙකුත් සමහර සංශෝධන වල තිබෙනවා ඒක අර අටුවා වලින් එකතු කරගත්තු වචනයක් අඤ්ඤමඤ්ඤ පත්‍යතාවය පවත්ති කියලා ඒක බුද්ධ දේශනාවට අදාළ එකක් නෙවෙයි ඒක හොඳටම තේරෙනවා ඒ වාක්‍ය සම්පූර්ණයි යදිදන් නාම රූපං සහ විඥානෙන කිව්වහම ඒ කියන්නේ නාම රූපය යම් තාක්කල් විඥානයේ සහිතව තිබෙනවද ඒ තාක්කල් අන්න එතෙක් දුරට කියන එකයි කලින් අර මේ මෙතෙකින් කියලා කිව්වේ මේ අග පද දෙකට සම්බන්ධ කරලා ඒක ගන්න තියෙන්නේ. යම් තාක්කල් නාම රූපය විඥානයේ සහිත පවතිනවද ඒ තාක්කල් කෙනෙක් උපන්නයි කියලා කියන්න පුළුවන් මැරෙනවා කියලා කියන්න පුළුවන් දිරවනවා කියලා කියන්න පුළුවන් මැරෙනවා කියන්න පුළුවන් චුත වෙනවා කියන්න පුළුවන් යලි උපදිනවා කියලා කියන්න පුළුවන් එත්තාවත අධිවචන පතෝ මෙන්න මේ තා දුරටයි අධිවචන මාර්ගයක් සාමාන්‍ය භාෂාවල තිබෙන එක්තරා ඒ අධිවචන නිරුක්ති ප්‍රඥප්ති කියනක භාෂාව පිළිබඳ එක්තරා ඒ දේවල් බව දැනට හිතාගත්තත් අධිවචන මාර්ග නිරුක්ති මාර්ග ප්‍රඥප්ති මාර්ග මේ ඔක්කොම මෙන්න මේ තාක් දුරටයි කියන්නේ. ඒ වගේම ඊත්තාවත පඤ්ඤාවචරං ප්‍රඥාවගේ බැස ගැනීමත් මෙන්න මේ තාක් දුරටයි. ඒ කියන්නේ විඥානියත් නාම රූපයත් එකට තියෙනවා නම් එතන තිබෙනවා මේ ඔක්කොම. මුළු මහත් සංසාරයේ දියසුලියේ ඒ මුළු මහත් සංසාරයේම රහස මෙන්න මේ දියසුලිය තුල ගැබ් වෙලා තිබෙනවා. මේ වට්ටම් වට්ට ඉතින් මේ වට්ටා වට්ට ශබ්දය දෙනවා දියසුලියට. ඒක ඒ දියසුලියට සඳහා දෙන බව ඒකත් ඉදිරියේ ඒ සූත්‍රවලදී හෙළි වෙන්න පුළුවනි. දැන් කාලේ ඒ අර්ථයත් හුඟක් දුරට මැකිලා ගිහිල්ලා අටුවාවල මේ වට්ටම් වට්ට තියෙන එක සමහර නූතන පරිවර්තන ආදීදී මේවා තෝරන්නේ මේ සසර වැහි තෝරනවා වැස්සට සම්බන්ධ කරලා. එහෙම එකක් නෙවෙයි මෙතන කියවෙනවා මේ දෙක අතර තිබෙන එක්තරා කරකැවිල්ලක්. වට්ට කියලා කියන්නේ එක්තරා කරකැවිල්ලක් දියසුලියක වැනි සංසාර වට්ටය. එතකොට මෙතනින් අපට පේනවා මෙතනින් හෙලි කරගන්න පුළුවන් එක කාරණයක් අපි අර මුලදිම පළමුවෙනි දේශනාවේදීම අර නාම රූපය ගැන පටන් ගැනීමේදී නාම කියන වචනේ ඒ නාම කියන වචනය නම එහෙම නැත්නම් ප්‍රඥප්තිය ආදියට සම්බන්ධ දෙයක් කියලා විග්‍රහ කළෙත් මෙන්න මේ විදිය විවරණ ඉදිරියේ තිබෙන නිසායි. දැන් මෙතනින් පැහැදිලිවම පේනවා අධිවචන නිරුක්ති ප්‍රඥප්ති මාර්ග මේ ඔක්කොම නාම රූප විඥාන දෙක අතරට මේකට සම්බන්ධ දේවල් කියන එකයි. දැන් ඊළඟට අපි මේ දියසුලිය මේ තරම් වැදගත් හැටියට දක්වලා තියෙන නිසා දියසුලියක් හැදෙන හැටි දියසුලිය හැදීම පිළිබඳ ධර්මතාවලට සිත යොමු කරලා බලමු. කොහොමද දියසුලියක් හැදෙන්නේ? නමුත් මේ යම් කිසි ධර්මතාවක් අනුවයි දියසුලියක් කියන එක හැදෙන්නේ. දැන් ගඟක මුහුදක ගැඹුරුම තැන තමයි දියසුලිය. මේ දියසුලිය හැදීමේදී පළමුවෙන්ම නිරා ගන්න තියෙන මෙන්න මේ ආකාරයටයි සිද්ධ වෙන්නේ ගඟක වන්න අපි හිතමු වතුර පහළට ගලාගෙන යනවා ඒ ගඟේ ස්වභාවය වතුර පහළට ගලාගෙන යනවා නමුත් යම්කිසි දියවැලක් කල්පනා කරනවා මට පුළුවන් ඉස්සරහට යන්න කියලා ওই දියවැල ඉතින් ඉදිරියට යනවා ගඟේ පහළට ගලා යන වතුරෙන් වෙන් වෙලා දියවැල ඉදිරියට ගලාගෙන යනවා. ටිකක් දුර ඉදිරියට ගියාට පස්සේ අර මහා ජලකන්දේ හැපිලා තෙරපිලා විසි වෙලා වටරවුමේ ගිහිල්ලා ආයිමත් ඇවිල්ලා අර දීසිලියට අරක තෙරපීම නිසාම සම්බන්ධ වෙලා ආයිමත් ඉදිරියට යන්න උත්සාහ කරනවා. එතකොට මෙතන හිතට නගා ගන්න පුළුවන් අප හැම කෙනෙකුටම හිතට නගා ගන්න පුළුවන් ওই විදිහට දියවැල ඉදිරියට ගිහිල්ලා එක තැනකදී හැපිලා ඒක විසි වෙලා වටරවුමේ ගිහිල්ලා ආපහු කරකැවෙනවා. ඔන්න එතන දැන් කරකැවිල්ලක් දැන් චක්‍රයක්. මෙතන එක්තරා වටවලල්ලක යාමක් පටන් ගන්නවා. ওই විදිහට මේ වටවලල්ල යාම ක්‍රමක්‍රමයෙන් කාලයක් තිස්සේ යන්න යන්න මේක තේරුම් ගන්නවා මට ඉස්සරහට යන්න බෑ කියලා. එහෙනම් ඊළඟට මොකද්ද කරන්නේ? අර පතුල දිශාවට යන්න බලනවා. පාතාලයේ දෙසට. හරියට අර කිරි ගොට්ටක හැඩයට එහෙම නැත්නම් පුනීලයක හැඩයට මේක අර දියසුලිය හැදීගෙන යටට හාරගෙන හාරගෙන යනවා. දැන් මේක පතුල නොපෙනෙන පාතාලයක් වෙන තරමට හාරගෙන හාරගෙන යනවා. ඒ අතරේ මොකද්ද වෙන්නේ? අර පාතාලයේ ඇති ඌනත්වය පිරීමට නොයෙකුත් විදිහේ දේවල් ඇදගන්න ශක්තියකුත් ආකර්ෂණ බලවේගයකුත් මේ දියසුරියට ලැබෙනවා. අවට තිබෙන ඔය අතු ඉති, ගස් කොළන්, මල කුණු හැම එකක්ම ඇදලා ගන්න පුළුවන් තරා විදිහක උපාදානයකුත් ඇති වෙනවා. අර තණ්හා පිරීමට සුරුසුරු ගදා අර සුරු සුරුකාරකෙන් වගේ අර ඔක්කොම ඇදලා ගන්න ස්වභාවයක් මේ දියසුලියට ඇති වෙනවා. මෙතන එතකොට අර මහා ජවයක් ඇති මහා මහා වේගයකින් කරකැවෙන දියසුලියක් ක්‍රමක්‍රමයෙන් නිම්වලල්ලක් විශාල වෙනවා. මහා භයානක තත්වයක් මෙතන තියෙන්නේ. මේ ක්‍රියාකාරීත්වය මේ විදිහට තියෙනකොට මේකට පුළුවන් අපට අත දික් කළ පෙන්වන්න දැන් ගඟේ මුහුදේ අර ඈත වතුර ඉවල යම්කිසි මේ විදිහේ ක්‍රියාකාරීත්වයක් තියෙනකොට එතනට පෙන්눔 කරන්න පුළුවන් අපට අත දික් කළ අතන කියලා කියන්න පුළුවන් මෙතන කියලා කියන්න පුළුවන් ඔන්න ඔතන කියලා කියන්න පුළුවන් එහෙම තත්වයක් එනවා මක් නිසාද මෙතන එක්තරා ක්‍රියාකාරීත්වයක් තියෙන නිසා සාමාන්‍යයෙන් ලෝකයා ක්‍රියාකාරීත්වයක් තියෙන තැනකට තමයි ඒකකයක් කියලා කියන්නේ. නූතනය යොදන වචනයක් ඒකකයක්. එහෙම නැත්නම් මධ්‍යස්ථානයක්, එහෙම නැත්නම් ආයතනයක්. ක්‍රියාකාරීත්වයක් ඇති තැනකට ඒකක මධ්‍යස්ථාන ආයතන ආදී පද යෙදෙනවා. ඔන්න එතකොට අර දියසුලියෙත් දැන් තියෙන්නේ මහා වැඩ කොටසක් කෙරෙන තැනක් හැටියට පේනවා. ඒක නිසා මේකට නමකුත් දෙන්න පුළුවන්. අතන කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් අර තැන කියන්න පුළුවන්. මෙතන මෙයා කියන්න පුළුවන්. ওই විදිහට නොයෙකුත් ආකාරයෙන් පුරුෂත්වය ආරෝපණය කළා හරි නැතිව hali මේක පෙන්눔 කළත් පෙන්නම් කළා කියන්න පුළුවන්. අධිවචන, පත, නිරුක්තිපත, ප්‍රඥාප්තිපත විවෘත කරන්න පුළුවන් මේ දියසුලිය අනුව. නමුත් මෙතන තියෙන මේ ක්‍රියාවලිය ගැන අපි හිත යොදලා බැලුවොත් මොකද්ද මෙතන මේ කෙරෙන්නේ? මෙතන මහ විපර්යාසයක්. අර දියවැල හිතා ගන්නවා අවිද්‍යාවෙන් මෝහයෙන් මට පුළුවන් ඉදිරියට යන්න කියලා. එහෙම ගිහිල්ලා හැපිලා වටරවුම එක්තරා නිෂ්ඵල ගමනක් මේ යෙදෙන්නේ. නිෂ්ඵල ගමනකයේ දෙන්නේ. පතුල දක්වාම හාරගෙන යන නිෂ්ඵල ගමනකයේ දෙන්නේ. එතකොට ඒකම අවිද්‍යාව එක පැත්තකින් තියෙනවා අනිත් පැත්තෙන් අර දියසුලියෙන් හැරුණු මේ පාතාලය නිසා මහා තණ්හාවක්. ඒ තණ්හාව පිරෙන්න ඊළඟට වටපිට තියෙන දේවල් හැම එකක්ම අදාගෙන අදගන්න ස්වභාවිකුත් තියෙනවා. මහා උපාදානයක්. ඔන්න ඔතන තමයි ඉතින් භවය තියෙන්නේ. අර භවය මේ දැන් තත්වයක් මේ මේන් පිටින්ම මෙතන ක්‍රියාකාරී මධ්‍යස්ථානයක්. මේ දියසුලියේ ස්වභාවය මේ දියසුලියේ ස්වභාවය අපට දකින්න පුළුවන් අපේ මේ ශාරීරියේ පවා. මේ ආශ්වාස ප්‍රශ්වාස මෙතනක් තියෙන අර හිස්වීම පිරවීම ගොඩක් මේ මුළු ආශ්වාස ප්‍රශ්වාස අපි ප්‍රාණය කියලා කියන මෙතන තියෙනෙත් මේ දියසුලිය ක්‍රියාකාරීත්වය වගේ මේ පෙන හාලු වල ක්‍රියාකාරීත්වය තර විදිය දෙයක් අපේ හෘදය වස්තුව මේ රුධිර ධාවනය ඒ හැම එකක් ගත්තත් මේ ශාරීරික ක්‍රියාකාරීත්වය ওই විදිහේ එක්තරා විදිහක කරකැවිල්ලක් තිබෙන්නේ මෙතන මේක බැලු බැලමට මේක ස්වයංක්‍රියාත්මකයක් වගේ දැන් සාමාන්‍ය ලෝකයා ස්වයංක්‍රීය කියලා කියන වචනයක් යොදනවා මේ කාලේ මෙතන මේ Tamanටම කරන්න පුළුවන් ස්වභාවයක් වගේ මෙතන තියෙන්නේ. නමුත් මෙතන මේ මහා විපර්යාසයක් බලනකොට අර ආශ්වාස ප්‍රශ්වාස ඒ හැම එකකම එක්තරා විදියක මේකේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක් ඝට්ටනයක්. අර දියසුලිය වගේම තමයි දියබැල අර මහා ජලකන්දත් එක්ක හැප්පිලා තෙරපිලා කරන මහා විපර්යාසය වගේම තමයි මේ මේ මුළු මහත් පැවැත්ම මේ පැවැත්ම භවය පුරාම ওই ලක්ෂණය තිබෙනවා. ඒ අපේ ශරීරය පිළිබඳව ඒ වගේ වැඩි දුරට දිගට නොකියුවත් තේරුම් ගන්න පුළුවනි. ඒ වගේම මේ සමාජයේ පැවැත්මත් ඒ වගේම එකක්. දැන් සමාජයේ පැවැත්ම ගැන සමාජික ඒ සමාජ ජීවිතය ගැන කල්පනා කරලා බලනකොට සමාජ ධර්ම ආදිය ගැන අපට ආයිතිවාසිකම් භුක්ති විඳින්න නම් අපි යුතුයකම් ඉෂ්ට කරන්න ඕන. මෙතන අන්තෝ ජටා බහි ජටා තත්වයක් තියෙන්නේ. ඒ ආයිතිවාසිකම් භුක්ති විඳින්න යුතුයකම් ඉෂ්ට කරන්න ඕන. ඒ වගේම බලතල පාවිච්චි කරන්න නිදහස තියෙනවා. නමුත් වගකීම් වලින් බැඳිලා. ඔන්න එතනක් තියෙන අන්තෝ ජටා බහි ජටා වගේ තත්වයක්. ওই විදිහට සමාජය පිළිබඳවත් එහෙමයි ආර්ථික මූලධර්ම පිළිබඳව අපි ඉතින් ඒවා විස්තර වශයෙන් නොකියුවත් කෙටියෙන් සඳහන් කළොත් දැන් ඒ අර්ථ ක්‍රමය ගැන කල්පනා කරලා බැලුවත් මහා පුදුමාන්දමේ තත්වයක් එතන තියෙන්නේ. දැන් යම් නිෂ්පාදන පිළිබඳව කල්පනා කරලා බලනකොට ඒ නිෂ්පාදන වලට ඒ වෙළඳපොළක් ලැබෙන්නේ ඉල්ලුමක් තිබුණොත්. සිංහලෙන් කියනවනේ ඒක ඉල්ලුම සැපයුම කියලා පද දෙකක් තිබෙනවා. රටේ එහෙම නැත්නම් ඒ ඒ පාරිභෝගිකයාගේ ඉල්ලුමක් තියෙනවා නම් තමයි ඒකට අනුව සැපයුමක් තියෙන්නේ. එතකොට ඉල්ලුමත් සැපයුමත් අතර මහ තෙරපීමක් මහ පටලැවිල්ලක් මේ ආර්ථික පිළිබඳව තිබෙන්නේ. ඒක නිසා තමයි අර සමහර ධනවත් රටවල් මේ වෙළඳ පොළේ මිල ගණන් පහත බහින නිසා අතිරික්ත ධාන්‍ය වැඩිපුර නිපදවන ධාන්‍ය මොහොත ගිහිල්ලා වීසි කරනවා. මේක බැලුවහම මහා විහිළුවක් වගේ. නමුත් අර ආර්ථික මූලධර්මය නිසා මෙතන මහා භයානක මේ පැවැත්මේ තිබෙන ඒ භයානකත්වයක් මෙතනින් හෙළි වෙනවා. මේකට උපමාවක් කියතොත් හරියට අර අපි ටිකකට හිතමු ඒක ප්‍රමාණීය සර්පයින් දෙදෙනෙක් එකිනෙකා ගිල ගන්න උත්සාහ කරනවා. කටින් නෙවෙයි ගිල ගන්නේ එකෙක් අනිත් එකාගේ වල්ගේ ඉඳලා ගිලින්න පටන් ගන්නවා. ওই විදිහට දෙන්නම ගිලගෙන ගිහිල්ලා මැදට ආවම අපිට මොකද දකින්න ලැබෙන්නේ සර්ප චක්‍රයක්. ওই සර්ප චක්‍රය ඉතින් ওই සර්පයින් දෙදෙනා එකිනෙකා ගිල ගන්න උත්සාහය ඒක ඉෂ්ට කරගන්න වටේට රවුමට යනවා ඒ කවදාවත් ඒක විසඳෙන තත්වයක් නෙවෙයි ලෝභ දෝෂ මෝහ වගේ මේ එතන තියෙන්නේ ওই විදිය වට රවුමක් යනවා ඒ සර්ප චක්‍රයේ තිබෙනවා වගේම එක්තරා අවදානම් තත්වයක් අර අපේ ශරීරයේ ඒ ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව ලේ ධාවනය පිළිබඳව ඒ සමාජයේ පැවැත්ම පිළිබඳව මේ ආර්ථිකය පිළිබඳව මේ හැම එකෙම තියෙන මහ පුදුම අන්දමේ අවදානම් අන්දමේ සමබරතාවක් අවදානම් මන්දමේ සමබාර්තාවක්. මේකම තමයි අර භවය පිළිබඳ ඒ පැවැත්මේ ඇති දුක. බුදු පියාණන් වහන්සේ දුටුව දුක. සමුදය පක්ෂය ගැන කල්පනා කරලා බලනකොට ලෝකයේ තියෙන දුක්ඛ ස්වභාවය මේ බැලු බැලමට මේ හැම එකකම ස්වයං ක්‍රියාත්මක වගේ පේනවා මේ ශාරීරිය පිළිබඳවත් එහෙමයි මේ යන්ත්‍ර පිළිබඳවත් එහෙමයි මේ යන්ත්‍ර ගැන කල්පනා කරලා බැලුවත් සමහර විට මේ යන්ත්‍රික දැන් ජල පොම්ප ආදී එහෙම නැත්නම් විදුලි උපකරණ ආදී මේ හැම එකකම ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක සංකලනයේනුයි ඒ යන්ත්‍ර ආදී සකස් කරන්නේ ওই විදිහට බැලුවහම කිසිම තැනක ස්වයං ක්‍රියාත්මකයක් නැහැ. ඔටෝමැටික් දෙයකවත් ඔටෝ බවක් නැහැ. ඇත්ත වශයෙන් තියෙන්නේ මේක මහා දුකසේ දරා සිටීමක්. මේක තමයි අර දුක්ඛ කියන කෙටි වචනේ තේරුම. දුක් කියන්නේ දුකසේ, ඛ කියන්නේ දරා සිටීම. දුකසේ නමුත් දරාගෙන සිටනවා. දරාගෙන සිටනවොත් දුක. එතකොට දුක්ඛ කියන එකේ අර්ථය උතනින් ගන්න පුළුවන්. එතකොට මේ එකම අපට තවත් කාරණයක් මෙතනින් හෙළි වෙනවා. දැන් මේ දියසුලියේ ක්‍රියාකාරීත්වය නිසාම අර මෙතන මෙතන කියලා කියන්න පුළුවන් තත්වයක් ඇති වුණා. අපි අර මේ ඉත්තත්තං කියලා තේරුම් නොකළ වචනයක් තිබෙනවා අර කලින් සඳහන් කළ පාඨයේ. එත්තාවත වට්ටං වට්ටති ඉත්තත්තං පඤ්ඤාපනා. ඉත්තත්වයක් දැක්වීම සඳහා. ඉත්තත්වයක් දැක්වීම සඳහා මේ සංසාර වටය කරකැවේ කියලා. ඔන්න දැන් ඉත්තත්තං කියලා කියන්නේ ඉත්තං කියලා කියන්නේ මෙසේ කියන තේරුමට. ඉත්තත්ව කියලා කියන්නේ මෙසේ බව. එතකොට මෙසේ බවක් දැක්වීමට පුළුවන් තත්වයක් හැදෙනවා අර දියසුලිය නිසා. මේ කාරණේ හොඳට පැහැදිලි වෙන ගාථා දෙකක් සුත්ත නිපාතයේ ද්වේතානුපස්සනා සූත්‍රයේ සඳහන් වෙනවා. ජාති මරණ සංසාරං යේවජಂತಿ පුනප්පුනං ඉත්තභාවඤ්ඤතා භාවං අවිජ්ජායේව සාගති. තණ්හා ဒ ුතියෝ පුරිසෝ දීඝමද්ධාන සංසරං ඉත්තභාවඤ්ඤතා භාවං සංසාරං නාතිවත්තති. ඔය ධාතා දෙකේම ඉත්ත භාවඤ්ඤතා භාව කියන පද දෙක සඳහන් වෙනවා. බොහොම වැදගත් කාරණයක් බව මෙතන ඉහෙලි වෙනවා. එතකොට පළමුවෙන් කියුනේ ජාති මරණ සංසාරං යේවජಂತಿ පුනප්පුනා. යම් කෙනෙක් යම් ලෝක සත්‍යය කියන එකයි එතන යම් කෙනෙක් මේ ජාති මරණය දෙක අතර මේ වටරව් මේ කරකැවිල්ල වශයෙන් නැවත නැවතත් යෙද්ද ගමන් කරද්ද ඉත්ත භාවඤ්ඤතා භාවං අවිජ්ජාය ඒව සාගති ඉත්තභාවඤ්ඤතා භාවයක් වන මේ සංසාර ගමන අවිද්‍යාවගේම ගමනය. අවිජ්ජාය ඒව සාගති. ඒ ගමන අවිද්‍යාවෙන්ම යමන ගමනක් කියන එකයි. ඊළඟ ගාථාවේ කියවෙන්නේ තණ්හා දුතියෝ පුරිසෝ දීඝමද්ධාන සංසරං ඉත්තභාවඤ්ඤතා භාවං සංසාරං නාතිවත්තති. තණ්හාව දෙවෙන්නා කොටගත් දෙවෙන්නා කියලා කියන්නේ දැන් ගමනක් යනකොට දෙන්නෙක් එක්ක ගතියක් තියෙනනේ සමහරුන්ගේ අන්න සගය. ඒ වගේ තණ්හා දුතියෝ පුරිසෝ මේ සංසාරගත පුද්ගලයා තණ්හාව දෙවෙන්න කොටගෙන යාළුව කරගෙන යන්නේ තණ්හා දුතියෝ පුරිසෝ දීඝමද්ධාන සංසාරං දීර්ඝ කාලයක් සංසාරයේ ගමන් කරන්නේ ඉත්තභාවඤ්ඤතාභාවං සංසාරං නාතිවත්තති මේ ඉත්තභාවඤ්ඤතාභාවය කියන මේ මේ ස්වභාවය මේ ධර්මතාවය ඇති මේ සංසාරය නොඉක්මවයි මේන් බේරෙන්නේ නැtei කියන එකයි එතකොට දැන් අර අපි කිව්වා මෙතන මෙතනක් පහළ වුණා කියලා අර දියසුලිය නිසා ඇත්ත වශයෙන්ම මේ කෙනෙකුගේ උත්පත්තිය කෙනෙක් උපන්නා කියලා කියන්නේ මෙතනක් පහළගේ මහා ආශ්චර්යමත් දෙයක් සිද්ධ වෙනවා. කෙනෙක් උපන්නා කියලා කියනකොට එහෙම නැත්නම් ඉත්ත්වයක් කියලා ඇති වෙනකොට එතන මෙතනක් වෙනවා. මෙතනක් ලෝකෙට උපදිනවා. මේ ඉත්තභාව කියන එක දැන් ඉස්සෙල්ලා තව තේරුම් කළ යුතුව තිබෙනවා ඉත්තභාව අඤ්‍යතාභාව කියන පද දෙකම ඉත්තත්ත කියලා කියන එකටම තමයි ඉත්තත්ව ඉත්තභාව කියලා කියන්නේ ඉත්තත්ත කියන එක අපි කිව්වා ඉත්තත්ත කියලා කියන්නේ මෙසේ බව ඉත්තභාව කියලා කියන්නේත් මෙසේ බව මේ යුගල හැටියට එතකොට ඒ දෙන්නේ ඉත්තභාවයයි අඤ්‍යතාභාවයයි අඤ්‍යතාභාවය කියලා කියන්නේ ඊට මීට වෙනස් බව මෙසේ බවත් මීට වෙනස් බවත් අර ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක සංගටනාව එතනින් පේනවා අඤ්‍යතා භව කියලා කියන්නේ ඊට වෙනස් බව. එතකොට කෙටියෙන් අපිට සලකා ගන්න පුළුවන් සමහර විට මෙසේ භව සහ අන්සේ භව කියලා. අපිට වචනයක් සමහර විට හදන්නත් වෙනවා. මේවා ගැන වැඩි සාකච්ඡා නොකිරපු නිසා වචන හදන්නත් වෙන විදියයි පේන්නේ. ඉත්ත භව අඤ්‍යතා භව. මෙසේ භවත් අන්සේ භවත් කියලා දෙකක්. දැන් මේ කාරණේ ගැන තව ටිකක් කියන්න ඕන සමහර කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුළුවන් නිසා මේ අටුවාවල මේක තෝරන්නේ ඊ타ත්ම ලිහිල් කරගෙන මේ ගාථාවෙම මේ සුත්තනිපාතේ මේ කියාපු මේ තරම් වැදගත් ගාථා දෙකටම අටුවාව සපයන අවස්ථාවේදී මේ ඊතභාව අඤ්ඤතා භව කියන වචන දෙක තෝරන්නේ මෙහෙමයි ඊතභාව කියලා තෝරන්නේ ඉමං මනුස්ස භාවං මේ මනුෂ්‍ය භාවය අඤ්ඤතා භාව කියලා කියන්නේ ඊතෝ අවශේෂ අඤ්ඤනිකාය භාවංච මේ මනුෂ්‍ය භාවයෙන් අන්‍ය වූ අනිකුත් භව කියන එකයි. නමුත් මේක මේ ඉත්තත් කියන එකේ මූලික අර්ථය ගැඹුරු අර්ථය ඒක තේරුම් ගත්තේ නැති බව පෙනෙනවා. මේ අටුවාවේ කියන අර්ථ දීම වැරදි බව පෙන්වන හොඳ සාධකයක් අපට දීඝනිකායේ පාටික සූත්‍රයෙන් හෙළි වෙනවා. පාටික සූත්‍රයේ සඳහන් වෙනවා ඒක කෙටියෙන් කියතොත් අර කල්ප විනාශ අවස්ථාවේදී ශූන්‍ය වූ හිස් වූ බ්‍රහ්ම විමානයක් පහළ වෙනවාය. ඒකෙදී කෙනෙක් ඒක කවුරු හරි ගිහිල්ලා උපදිනවා. ඉපදිලා කලක් එතන තනියම ඉන්නකොට තනිකම් වැඩි නිසා කල්පනා කරනවා අහෝත අඤ්ඤේපි සත්තා ඉත්තත්තං ආගච්ඡේයෝ අනේ අර තවත් සත්වයින් මෙතෙන්ට මේ ඉත්ත්වයට එනවා නම් කියලා. එතන ඉත්ත්වය කිව්වේ මනුස්ස ලෝකේ නෙවෙයිනේ. එතන කියන්නේ බ්‍රහ්ම ලෝකේ ඉඳන් බලනකොට ඉත්ත්වය බ්‍රහ්ම ලෝකයයි. මනුෂ්‍ය ලෝකේ ඉන්න අපටයි මේක ඉත්ත්වයේ මනුෂ්‍ය ලෝකේ වෙන්නේ. එතකොට මේකේ අර සාමාන්‍ය පටු අර්ථයකින් ගත්තොත් මනුෂ්‍ය ලෝකේ කියලා ගන්න පුළුවන් වුණාට දැන් මෙතන විශේෂයෙන් මේ දිලා තියෙන්නේ මේ මුළු මහත් සංසාරයම කියලා කියනකොට මනුෂ්‍ය ලෝකේ එක පැත්තක දාලා අනිත් ඒවා වෙන පැත්තකට දැමීමක් නෙවෙයි මෙතන කියන්නේ. මෙතන ධර්මතාවක් දක්වන්නේ. ඉත්ත්ත්‍ය අඤ්‍යතත් අර ඉදියසුලිය වගේ ඉත්තභාවයක් එක්කම තියෙන අඤ්‍යතාභාවයක්. යම් තැනක ඉත්තත්වයක් ඇති වුණා නම් මෙන්න මේ අර පැවැත්මේ තියෙන ඒ ඝට්ටණයයි මෙතනින් පෙන්වු කරන්නේ. මෙතන කියලා දෙයක් ඇති වුණා නම් ඒකම අඤ්‍ය වූතනක්. ඒ විදිහේ ස්වභාවයකුත් තියෙනවා. අර ඉත්තත්ත එක්කම අඤ්‍යතාභාව කියලා කියන්නේ ඒක වෙනස් වෙනවා. ඕක නිසා තමයි දැන් අනිත්‍යතාවය තෝරනකොට යොදන පද තමයි විපරිණාම අඤ්‍යතාභාව. එතනත් අඤ්‍යතාභාව කියලා කියනකොට විපරිණාම වෙනවා. විපරිණාම කියලා කියන්නේ දැන් පරිණත කියලා කියන්නේ හොඳ මෝරපු අවස්ථාව. විපරිණාම කියන වචනෙන් මහගෙනවා ඉස්සෙල්ලා පරිණතයක් ගැන අදහසක් තිබුණු බව. විපරිණාම අඤ්‍යතාභාව කියලා කියන්නේ ඔන්න හොඳ පරිණත తත්වය, මෝරපු తත්වය කියලා හිතාගෙන ඉන්නවා. නමුත් දන්නේම නැතුව ඒක විපරිණාමයට හැරෙනවා, වෙනස් බවට හැරෙනවා, අඤ්‍යතාභාව වෙන දෙයක් බවට පත් වෙනවා. මෙන්න මේක ලෝක ස්වභාවයක්. මේක අනිත්‍යතාව ධර්මයේම ස්වභාවයක් බව. ඒක නිසා තමයි අර මුල් කාලයේ අනිත්‍යතාව පිළිබඳ තේරීමේදී උප්පාදෝ පඤ්ඤායති සංකත ලක්ෂණ වශයෙන් දක්වන්නේ උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති ඨිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති කියලා. උපතක් පෙනෙනවා, වීමක් පෙනෙනවා, ගෙවි යාමක් පෙනෙනවා. ඨිතස්ස අඤ්ඤතත්තං ස්ථිත ස්ථිත කියලා තිබෙනවා කියලා හිතන දේ එහි වෙනස් වීමක් අඤ්ඤතා භාවයක් තිබෙනවා. මේක පහු කාලයක මේ කාල්පනික වශයෙන් මේවා තෝරන්න ගිහිච්ච අයට ශාස්ත්‍රීය වශයෙන් තෝරන්න යනකොට මේක තුනක් හැටියට හදාගත්තා. උපාද තීති භංග කියලා ඔය එකකට එකක් මේ අමුතුව තියෙන තුනක් හැටියට. නමුත් ධර්මතාව අනුව බලනකොට මේ වචන දෙකකින්ම පද දෙකකින්ම මේ தত্ত্বය අල්ලගන්න පුළුවන්. ඉත්තභාවයකුත් තියෙනවා, අඤ්‍යතාභාවයකුත් තියෙනවා. ඒක නිසා තමයි අර සමුදය වය ආදී වශයෙන් බොහෝ අවස්ථාවල් වල වචන දෙකකින්ම බුදු පියාණන් වහන්සේ අනිත්‍යතාව දක්වනවා. අර තිතස් අඤ්‍යතත්තං කියන්නේ අදහස මොකද ලෝකයා සාමාන්‍යයෙන් ස්ථಿತಿ කියලා හිතන එක ඇත්ත වශයෙන්ම ස්ථිතියක් නෙවෙයි. ඒ ස්ථිතියේ මුලින්ද ළඟටම තියෙන අඤ්‍යතාභාවය. ඉතින් අපි මේක ප්‍රතිසම්පාදී අපි අර ජාති ජරා මරණයට සම්බන්ධ කරලා බැලුවොත් මෙතනින් පෙනෙන්නේ අපට අර අංග දෙකේ සම්බන්ධයේ ජාති සහ ජරා මරණ දෙකේ සම්බන්ධය කොයිතරම්ද කියතොත් යම් කෙනෙක් ඒ උපදිනවත් එක්කම ඒ තැනැත්තාගේ අඤ්‍යතාභාවය පටන් ගන්නවා ඒ එක්කම. මරණයත් එතන මේ කියලා කියන. අර පසු කාලින ගාථාවක් නමුත් බොහොම අර්ථවත් ගාථාවක් තමයි උපත්තියා සහේ වේදං මරණං ආගතං සදා කියන එක. ඒ කියන්නේ උපතත් සමගම හැම කල්ලිම මරණය එනවා කියන එක. අර ඈඳුත් එකකින් එකක් ඇදලා ගන්නකොට අනිත් එකක් ඇදිලා එනවා වගේ ඒ જાතිය ඇදලා ගන්නකොට ජරා මරණයත් ඇදිලා එනවා. බුදු පියාණන් වහන්සේ පහළ වෙන තාක් ලෝකයා හිතුවේ ජරා මරණයෙන් තොර જાතියක් අපිට ලබා ගන්න පුළුවන් කියලා. જાතියෙන් තොර භවයක් ලබා ගන්න පුළුවන් කියලා. භවයෙන් තොර උපාදානයක් තිබුණාට ওই විදිහට අර ඈඳුත්තේ ඈඳුතු ස්වභාවය අර ඉදපච්චේතාව නොතකීම නිසා ලෝකයා අර විදිහේ මෝහයෙන් ප්‍රයත්නයක් යෙදුවා. ඕක නිසා තමයි ගැටුමක් ඇති වුණේ ඇත්ත වශයෙන්ම. එතකොට බුදු පියාණන් වහන්සේගේ ධර්මය අනුව අපට පේනවා මේ උපතක් ඇති වුණා උපතක් ඇති වුණා කියලා කියන්නේ පළමුවෙන්ම මෙතනක් ඇති වුණා. ඒ ඇත්ත වශයෙන්ම කියනවා නම් අර ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකය ලෝකයක් මැනීමට ලෝකයක් තැනීමට කූණියක් ගැහුවා වගේ අර මෙතනක් ඇති වීම. ওই විදිහට තමයි ඉතින් ಜಾති වශයෙන් ඒ කෙනෙක් උපදිනකොටම ඒ ඉපදීමත් එක්කම ලබන පළමුවෙනිම උපන් දින තෑග්ග තමයි මරණය. ඒ තැනත්තට හිමි වෙන මරණය. අන්න ඒ විදිහට අපිට හිතා ගන්න පුළුවන් මේ ඉත්තභාව අඤ්ඤත්ථභාව කියන වචන දෙක ඊ타මාත්ම ගැඹුරින් දැන් මේ දියසුලිය පිළිබඳවත් තිබෙන්නේ ඒ විදිහේ දෙයක්. මෙතන මේ ඉත්තභාවයත් එක්කම මේ බැලු බැලමට මෙතන වසවත්තන ස්වභාවයක් තිබෙනවා. දැන් අර දියසුලියේ දිහා ඈත ඉඳලා බැලුවාම මේකේ දැන් වශයේ වසවත්තන කියලා කියන්නේ යම් කිසි දෙයක් Tamanගේ පාලනයේ පවත්වා ගත හැකි ශක්තිය. වසවත්තන ස්වභාවය. දැන් ආත්ම කියන පදයේ ආත්ම කියන පදයේ මූලික අර්ථයක් තමයි ලෝකයා තුල තිබෙන ආත්ම දෘෂ්ටියේ මූලික හැඟීමක් තමයි මට පුළුවන් මේවා මගේ යටතේ තබා ගන්න කියලා. ඒකට තමයි වශයේ පවත්වනවා කියන්නේ. එතකොට දියසුලියක දිහා බැලු බැලමට පේන්නේ මේක අර ස්වයංක්‍රීයත්වය ගැන පෙන්වනා වගේම වශවත් වෙන ස්වභාවයක් මෙතන තිබෙනවා. ඒ දියසුලියට අර හැම එකක්ම ඇදලා ගන්නවා වගේත් පේනවනේ. නමුත් ඇත්ත වශයෙන් මෙතන වශවත් වෙන ස්වභාවයක් නෙවෙයි තිබෙන්නේ අනාත්ම ස්වභාවයක්. ඒ කියන්නේ දියසුලිය කියලා කියන්නේ මොකද්ද කියලා ගැඹුරින් විග්‍රහ කරලා බැලුවාම මෙතන තියෙන දියවැලකුත් මහ ජලකඳිකුත් අතර හැපීමක් දෙකක් අතර හැපීමක් මිසක් මෙතන එක්කෙනෙකුගේ වැඩක් නෙවෙයි. ඉඩක් පච්චිතාව එයින් පෙන්නවා මේ මේක එක්කෙනෙකුගේ වැඩක් නෙවෙයි. ඒ අන්න ඒක නිසා තමයි අත්තාහි අත්තනෝනත්ති තමාට තමාවත් අයත් නැත. දියසුලියට දියසුලියවත් අයත් නැත. අර ස්වයං ක්‍රියාත්වයක් නැත, ඔටෝ බවක් නැත කිව්වා වගේ මේ ලෝක ස්වභාවයම ඕකයි. මේක තමයි ඉතින් දුක. ඉතින් මෙන්න මේ කාරණය ඊළඟට තව දුරටත් බුදු පියාණන් වහන්සේ උදාන පාළියේ දක්වනවා මේ ලෝක ස්වභාවයම ඇත්ත වශයෙන්ම මේ ලෝකයා භවයයි කියලා අල්ලගෙන ඉන්න එක ඇත්ත වශයෙන්ම අන්‍යතා භාවයක් වෙනස් වීමක් අනිත්‍යතාව ඒකම ඇතුල් වෙලා තිබෙන්නේ යේන යේනහි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා අඤ්ඤතා භාවී භවසත්තු ලෝකෝ භවපරේතෝ භවමීවා භිනන්දති යදා භිනන්දති තං භයං යස්ස භායති තං දුක්ඛං භවවිප්පාණාය කෝ පනිදං Brahmacharyan වුස්සති යේන යේනෙහි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. ඊටාම කෙටි පද කීපයක්. නමුත් මේවා බොහොම ගැඹුරක් තියෙනවා. යේන යේනෙහි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. මේ මඤ්ඤති කියන වචනයත් එක්තරා විදිහක ගැඹුරක් ඇති වචනයක්. කෙටියෙන් සඳහන් කළොත් මඤ්ඤණාවන් කියලා කියන්නේ තෘෂ්ණා මාන දෘෂ්ණි වශයෙන් යම් යම් දේවල් පිළිබඳව ප්‍රකල්පනය සිටීම. තණ්හා මාන දිට්ඨි වශයෙන් යම් කිසි දෙයක් ගැන හිතනකොට ඒකට මඤ්ඤණා කියලා කියවයි කියනවා. එතකොට යේන යේනහි මඤ්ඤති යම් යම් දෙයක් මුල් කරගෙන යම් යම් දෙයක් වස්තු කරගෙන මඤ්ඤණාවල් පවත්වනවා නම් තණ්හා මාන දෘෂ්ටි වශයෙන් කෙනෙක් සිතනවා නම් ඒ සිතිවිල්ලත් එක්කම තතෝ තං හෝති අඤ්ඤතා ඒ සිතිවිල්ලත් එක්කම මොකද වෙන්නේ ඒක අඤ්ඤතා භාවයට මුලක් පෑදෙනවා ඒක අර උපතත් එක්කම මරණයාව වගේ අන්න ඒක නිසා යේන යේනහි මඤ්ඤති තතෝතං හෝති අඤ්ඤතා ඒ මඤ්ඤනාව නිසාම ඒක අඤ්ඤතාභාවයට හැරෙන්න හේතුවක් වුණා. ඒ වෙනස් වීමට පටන් ගත්තා. යමක් වෙනස් වෙන්න පටන් ගන්න. යමක් මීට වඩා වෙනස් වෙන්න පටන් ගන්න නම් ඒක මෙයක් වෙන්න ඕන. ඒක මෙයක් වෙන්න ඕන. එතකොට ඒක මෙයක් වෙන්නේ ඒකට අර අවධානය යොමු වෙලා තණ්හාමාන දෘෂ්ටි වශයෙන් ඒක අර මුළු මහත් ලෝකයෙන් වෙන් කරගෙන එකක් හැටියට අල්ලගත්තාමයි. නෝකම තමයි අර කියන්නේ යං යං හි ලෝකේ උපාදීයාති තේනේව මාරෝ අන්වේති ජන්තුන් කියලා වෙන තැනක සඳහන් වෙනවා ලෝකයා යම් යම් යම් දෙයක් උපාදාන වශයෙන් අල්ල ගන්නවා නම් ඒකම මාරයක් පිටිපස්සෙන් එනවා කියලා. ඉතින් මෙතන මේ ගාථාවේ තව ඉතිරි වෙලා තියෙනවා තේරුම් කරන්න යේන යේන හි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා අඤ්ඤතා භාවී භවසත්තු ලෝකෝ භවපරේතෝ භව මේවා අභිනන්දති. මේ ලෝක ස්වභාවය ගැන බුදු පියාණන් වහන්සේ සංවේගයෙන් වෙන්නේ නැති මේ විදිහට ප්‍රකාශ කරන්නේ නැත්තේ අඤ්‍යතා භාවී භවසත්ත්වෝ ලෝකෝ භවපරේතෝ මේ අඤ්‍යතා භාවය වෙනස් වීම කියලා කියන එක ස්වභාවය කොට ඇති මේ භවසත්ත්වෝ ලෝකෝ භවයේම ඇලුනා වූ ලෝකයා භවපරේතෝ භවයටම ගැති වූ භවපරේතෝ භව මේවා අභිනන්දති භවයම ගැන සතුට වෙනවා භව මේවා අභිනන්දති ඊළඟට ප්‍රකාශ කරන එක ප්‍රතිඵලය යදබිනන්දති තං භයං යමක් පිළිබඳව සතුට වෙනවා නම් ඒ කියන්නේ භවය පිළිබඳවයි සතුට දක්වන්නේ තං භයං එය අන්තරාවක් එය භයක් යදදි යදබිනන්දති තං භයං යස්ස භායති තං දුක්ඛං යමකටද බිය වන්නේ එය දුකක් මොකටද බිය වෙන්නේ අර භවය කියලා අල්ලගෙන ඉන්න එක වෙනස් වීමටයි එතකොට ඒ කියන්නේ වෙනස් වීම තමයි දුක අර අල්ලගෙන ඉන්න එක බයට හේතුවක් දැන් යම්කිසි කෙනෙක් අර Tamanගේ සාක්කුවල මැණික් පුරෝගෙන යනවා ඒ පුද්ගලයා බොහොම බයකින් කොළඹ වගේ නගරයක යන්නේ. මක් නිසාද මේ තමන් ළඟ තිබෙන මේ වටිනා දේ පිළිබඳ මේ උපාදානය නිසා. අන්න ඒ වගේ අර භවය තමයි බයට හේතුව. මේ භවය පිළිබඳව ඇල්ම ඇති කර ගැනීම. ඒ වගේම යදා බිනන්දති තං භයං යස්ස භායති තං දුක්ඛං. බිය වන්නේ අරම නැති වෙයි කියලා එහෙම නැත්නම් ඒවා වෙනස් තත්වයකට හැරෙයි කියන ඒක නිසා දුකක් වෙනවා. ඒක දුකක් වෙනවා. යස්ස භායති තං දුක්ඛං. අන්න ඒක නිසා භව විපාණාය කෝපනිදං Brahmacharyan දුස්සති. ඒ භවයෙන් මිදීමට භවය ප්‍රහීන කිරීම සඳහා මේ Brahmacharyi හැසිරෙනවා කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා. එතකොට මෙතනත් අපිට පේනවා භවය ඇත්ත වශයෙන්ම අඤ්‍යතා භාවයම ස්වභාවය කොට ඇති බව. මෙන්න මේ ධර්මතාව දැකීම තමයි අර ඉදප්පච්චේතාවේ ඒ මූලිකම අදහස. ධර්ම චක්ෂුසේ පහළ වුණා කියලා කියන්නේ මේ ලෝකේ මේ පැවැත්ම පිළිබඳව මෙන්න මේ தত্ত্বයයි. නමුත් මේකට විසඳුමත් එක්කමයි අර ඒ ධර්මචක්ෂුසේ පහළ වෙන්නේ. යංකින්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං. මේ සමුදේ පක්ෂය අනුව කල්පනා කරලා බලනකොට තෘෂ්ණා මාන දෘෂ්ටි වශයෙන් අල්ලා ගත්තාම තමයි මේ විදිහේ දියසුලියක් හැදෙන්නේ. මේ දියසුලිය හැදුනට පස්සේ තමයි අර විදිහට තණ්හා උපාදාන ආදී වශයෙන් මේ ලෝකේ තියෙන තාක් මේ වටේ තියෙන තාක් අපට තිබෙන තාක් ඇද ගැනීම ආදී සමූහයක් ක්‍රියාවලියක් හැදෙන්නේ. නමුත් මේකේ නිරෝධයකුත් තිබෙනවා. මේ මේක පිළිබඳව මේක නැවැත්වීමකුත් නවත්තන්නත් පුළුවන් දෙයක්. මක් නිසාද මේක අර හේතු ප්‍රත්‍යයන්ගේ නැති වුණු දෙකක් දෙකක් මුල් වෙලා ඇති වුණු යම් ක්‍රියාවලියක් නිසා. එතන වාසවත්තන ස්වභාවයක් නැති නිසාම. නෝක තමයි අර හැම එකටම අපි අර මුලදී සඳහන් කළේ අනිච්චං සංඛතං පටිච්ච සමුප්පන්නං කියන ඒ පද වලින් අපිට තේරෙනවා මේ එකම මේ ආජාති ජරා මරණ කදී මේ අංග 12ම අවිද්‍යාව දක්වා මේ හැම එකක්ම පටිච්ච සමුප්පන්න ධර්ම. ඒ කියන්නේ මේවා හේතුප්‍රත්‍යයන්ගේ නැති වුණු දේවල්. මේක නිත්‍ය දේවල් නෙවෙයි අනිච්චං. සංඛතං මේවා නිකන් අර සකස් කරගත්තු දේවල්. මේ සංඛතං කියන එක නොයෙකුත් ආකාරයෙන් විග්‍රහ කරනවා. කෙටිම අදහස මේවා සකස් කරගත්තු, වාතු කරගත්තු දේවල් සංඛතං. චේතනා වශයෙන් හිතාගත්තු දේවල්. අනිච්චං සංඛතං පටිච්චසමුප්පන්නං ඒ හේතු ප්‍රත්‍යයන්ගේ නැති වුණා පටිච්චසමුප්පන්නං කය ධම්මං ඒක නිසා මේවා ක්ෂය වෙන්නත් පුළුවන් ගෙවියන්නත් පුළුවන් විරාග ධම්මං මේවා මැකිලා යන්න පුළුවන් අර ජරාවේ ජරා පාට නැති වෙලා යන්න පුළුවන් මරණේ මරණ පාටත් නැති වෙලා යන්න පුළුවන් ওই විදි තත්ත්වයක් තියෙනවා. අන්න ඒක තමයි අපි කිව්වේ ප්‍රඥප්තිය ආදියට මේවයි සම්බන්ධයක් තියෙනවා කියලා. ওই විදිහට මේවායි නැකී යන ස්වභාවයක් තිබෙනවා. අන්න ඒක තේරුම් ගන්නවා අර සමුදය නිරෝධ කියන මේ ධර්මතාව දුටුව පුද්ගලයා. දැන් එතකොට මෙතෙක් අපි ප්‍රකාශ කළේ මේ සංසාර වටය සාමාන්‍ය ලෝකයා පිළිබඳව ගැන කල්පනා කරනකොට මේ සංසාර වටයක් වගේ සංසාර දියසුලියක් වගේ කියලා කියලා ඊළඟට රහතන් වහන්සේලා ගැන මේ දියසුලිය කොහොමද එදිලා තියෙන්නේ? දියසුලිය පිළිබඳ අදහස කොහොමද එදිලා තිබෙන්නේ? රහතන් වහන්සේලා ගැන කෙටියෙන්ම ප්‍රකාශ කරලා තියෙනවා වට්ටං තේසන්නත්ති පඤ්ඤාපනාය. රහතන් වහන්සේලා පිළිබඳව රහතන් වහන්සේලාට අතදික් කළ පෙන්눔 කරන්න දියසුලියක් නැත. ඕක තමයි ගැඹුරුම තැන. ඒ කියන්නේ දියසුලියටත් වඩා ගැඹුරු තත්ත්වයක් එතන තියෙනවා. ආ දියසුලිය නම් අපට පෙන්눔 කරන්න පුළුවන් එතන යම් කිසි ක්‍රියාකාරීත්වයක් තියෙන නිසා. නමුත් රහතන් වහන්සේලා පිළිබඳව අපට තේරුම් ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. තථාගත. ඒක නිසා තමයි ඔන්න ඔයගොල්ලෝ ප්‍රශ්න පැන නැගිලා තියෙන්නේ. ඒ උත්තරයන් පිළිබඳව දියසුලියක් නැහැ පෙන්눔 කරන්න. දියසුලියක් තියෙනවා නම් අපට අරයාමයා කියලා කියන්න පුළුවන්. එහෙම තත්ත්වයක් නැහැ. වට්ටං තේසං නත්ති පඤ්ඤාපනාය. ඊටත් වඩා හොඳ ලස්සන ගාථාවක් උදාන පාළියේ සඳහන් වෙනවා. අච්චච්චි වට්ටං ව්‍යගා නිරාසං විසුක්ඛා සරිතාන්න සම්දති චින්නම් වට්ටං නවට්ටති ඒසේවන්තෝ දුක්ඛස්ස අච්චච්චි වට්ටං රහතන් වහන්සේ කෙනෙක් කරපු දේ මොකද්ද අච්චච්චි වට්ටං දියසුලිය කපා දැම්මා දියසුලිය සිඳ දැමීය ව්‍යගා නිරාසං ආශා රහිත තත්වයට පැමිණේය විසුක්ඛා සරිතාන්න සම්දති වියදී ගිය දියවැල නොගලයි විසුඛා සරිතා නසන්දති චින්නම් වට්ටම් නවට්ටති සිඳින ලද දියසුලිය නවට්ටති තවදුරටත් කරකැවෙන්නේ නැහැ ඒ සේවන්තෝ දුක්ඛස්ස මෙයමයි දුකේ කෙලවර එතකොට මෙතන කියන්නේ රහතන් වහන්සේලා පිළිබඳව අන්න අර දියසුලිය සිඳ ගැනීම තමයි අරහත් වේග නිරෝධය අර සමුදේ පක්ෂයෙන් බලනකොට අර ජීවල උත්සාහ කරනවා ඉදිරියට යන්න ඒ උත්සාහය ඇතරියාම ඒක ඉබේම අනිකුත් දේවල් ඔක්කොම සිදු වෙනවා ඒකම. දැන් මේකටම මේ අදහස වඩාත් පැහැදිලිව දැක්වෙන ප්‍රශ්නෝත්තර වශයෙන් යෙදෙන ගාථා දෙකක් සංයුක්ත සංගයේ සඳහන් වෙනවා. තාමත්ම හොඳ ගැඹුරු අර්ථයක් පෙන්වන කරන ආකාරයෙන් එක්තරා දේවතාවෙක් බුදු පියාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසනවා. කුතෝ සරා නිවත්තන්ති කත්ථ වට්ටං නවට්ටති කත්ථ නාමංච රූපංච අසේසං උපරුද්ධති බුදු පියාණන් වහන්සේට දෙන පිළිතුර අතෝ සරා නිවත්තන්ති එත්ථ වත්තං නවත්තති එත්ථ නාමංච රූපංච අසේසං උපරුජ්ජති ඒ කියන්නේ කුතෝ සරා නිවත්තන්ති කත්ථ වත්තං නවත්තති කොතනින් දියවැල් නවතිද්ද කුතෝ සරා නිවත්තන්ති කත්ථ වත්තං නවත්තති කොතනක දියසුලිය නොකර කෙරෙයිද කත්ථ නාමංච රූපංච අසේසං උපරුජ්ජති කොතැනක නාම රූපය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙයිද? අත් වශයෙන් මේ දෙවෙනි ගාථා මේ විදිහට යන්නේ යත්ථ ආපෝච පඨවි තේජෝ වායෝ නගාධති අතෝසරානි වත්තන්ති අත්ථවත්තං නවත්තති එක්ක නාමං ච රූපං ච අශේෂං උපරුජ්ජති අර මුලින් සඳහන් කළ එක පදයක් අඩුවයි ඒක නිසා නැවත මතක් කළ යුතු තිබෙනවා යත්ථ ආපෝච පඨවි තේජෝ වායෝ නගාධති මුල් පදේ ඒකයි බුදු පියාණන් වහන්සේගේ පිළිතුරේ යත්ථ ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති යම් තැනක පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර මහා භූතයන් නගාදති ප්‍රතිෂ්ඨාවක් නොලබද්ද අතෝසරානිවත්තන්ති අන්න එතනින් තමයි අර දීරල් හැරෙන්නේ අතෝසරානිවත්තන් එත්තන් නවත්තති එත්ත නාමං ච රූපං ච අශේෂං පුරුද්ධති අන්න එතනයි නාමයක් රූපයක් නිරවශේෂයෙන් නිරුද්ධ වන්නේ එතකොට මෙතනින් අපට පේනවා මේ යත්ථය එත්ථ කියලා මෙතන කියන්නේ අර නිර්වාණයයි ඒක කොයි ආකාරයෙන් හැඳින්නුවත් සබ්බ සංඛාර සමත කිව්වත් අසංකත ධාතුව කිව්වත් ඔය කොයි වචනෙන් කිව්වත් අර නිරෝධ தත්වයයි නිරෝධ தත්වයයි මේ කියන්නේ ඒ නිරෝධ தත්වයේ ලක්ෂණය කුමක්ද යත්ථ පාපෝච්ච පඨවි තේජෝ වායෝ නගාදති ඒ රහත් විඥානයි රහත් සිතෙහි පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන් හොල්මන් කරන්නේ නැහැ ඒවා ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ නැහැ. යථාපෝ පඨවි තේජෝ ආයෝන ගාදති අතෝසරාණිවත්තන්ති අන්න එතනින් තමයි ඒ යම් අවස්ථාවක ඒ සතර මහා භූතයන් පිළිබඳව පඨවි ආපෝ තේජෝ ආයෝ පිළිබඳ සම්පූර්ණ විරාගය ඇති වුණා නම් අතෝ අන්න එතනින් අර දියවැල් ගලන්නේ නැහැ අතෝසරාණිවත්තන්ති එත්ත වට්ටම් නවට්ටති දියසුලිය කරකැවෙන්නේ නැහැ එත්ත නාමං චරූතංච නාමයක් රූපයක් සම්පූර්ණයෙන්ම එතන නිරුද්ධ වෙනවා ඔන්න ඔය විදිහට මෙතනුත් තේරුම් ගන්න පුළුවනි අර නාම රූපයේ රූප ගැන කල්පනා කරලා බලනකොට මේ රූප ධර්මයන් විග්‍රහ කරන අවස්ථාවේදී පඨවි ආපෝ තේජෝ වායෝ සතරික මහා භූතානි චතුන්නංච මහා භූතානං උපාදාය රූපං කියලා දැක්වීමක් නිසාද මේ රූපයට යටින් තිබෙන මේට හේතුව වුණු අර සතර මහා භූතයන් පිළිබඳව සැලකිල්ල වුණු කිරීම තමයි මේ බුද්ධ ධර්මයේ තියෙන විශේෂත්වය. ඒතෙක් බුදු පියාණන් වහන්සේ පහළ වෙන තාක් ලෝකයා හිතුවා මේ රූපයෙන් ජය ගන්න නම් අපි අරූපය දදා ගන්න ඕන කියලා. නමුත් අරූපයේ තිබෙන රූපයේ ඊ타මත්ම සියුම් මන්දමින් මෙතන ඊ타මත්ම සියුම් දෙහොන අපි හිතමු කවුරු කෙනෙක් රැයේ යම් කිසි දෙයක් දැකලා යකෙක් කියලා බය වෙලා දුවනවා. ඒ පුද්ගලයා දුවන්නේ යකාගෙන් බේරෙන්න. නමුත් යකත් අරගෙනයි දුවන්නේ. හිතේ යකා ඉන්නවා. අන්න වගේ මේ ලෝකයා එතෙ බුදු පියාණන් වහන්සේලා පහළ වෙන තාක් මේ රූප ධර්මයෙන් මිදීම සඳහා අරූපය අල්ලගත්තා. ඒක නිසා අරූපේ ලෝකයේ කෙලවරට ගියත් නැවත සංස්කාර ධර්මයෙන් බැඳිලා යන්නේ සංස්කාර බලයේ සංසිඳුන හැටි ආයෙත් රූපේටම කැරකවිලා එනවා. උන් ඔය ද්වේ නිශ්චිතතාවක් එතනක් ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුනි මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි